මැතිවන මහලකම් කාරයාලේ පැමිණිලි මධ්‍යස්ථානයට නිරීක්ෂණ අයතනවලට පැමිණිල් ලැබිල තින මේ වන විට හයදහසකට වඩා මැතිවරණයක් ප්‍රකාශයට පත් වනට පස්සේ අවිධමත් විදියට රැකිය දීලා තියෙනවා කියලා. ඔබතුමන්ලා පසුගිය ආණ්ඩුව පිළිබඳව විවේචනය කරනවා. නමුත් මේ ආණ්ඩුවේ ඒ වැරදි වෙනව නේ එහෙනම්. මම දන්නේ. ඇත්ත වශයෙන්ම කියනවනේ මේ අවිධමත් විදියට රැකිය දීලා තියෙනවා කියලා මම නම් දන්නේ නැහැ. මටත් ආව අම්පාරේ වෝටර් බෝඩ් එකේ නම් රැකිය දීලා තියෙනවා කියලා 600 ගානක්ද කීයක්ද රැකිය දීලා තියෙනවා කියලා. මොකද මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ රැකියාවලට ලක්ෂ දෙකක් හතරක් අතර ගාන සල්ලි අරන් තියෙනවා කියලා ඉවර වෙලා මොකද මේ ගොඩක් මිනිස්සු මට දොස් කිව්ව ඇවිල්ලා ස අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදුවා අපි මහන්සි වුණා අවුරුදු 20ක් දුක් විඳා අද අපිට රස්සාවක් නැහැ කියලා ඉතින් මට නම් එහෙම රස්සාවල් එකක්වත් දෙන්න පුළුවන් උනේ නැහැ ඉතින් ඒ ගැන ඇත්තටම ඉතින් මෙහෙම බෝට බෝඩ් එකේ රස්සාවල් දීලා තියෙනවා නම් ඒවා මුදලට විකිල්ලා තියෙනවා කියලා කියනවා එතකොට ඉතින් ජනතාව තීරණය කරන්න ඕනේ මේ පාරේ වැනි පුද්ගලයෝ පාර්ලිමේන්තුවට යවනවාද කියලා ඒ විදිහට රැකියා ලැබිලා තියෙන්නේ මුස්ලිම් කොංග්‍රසය හරහා කියලා ඔබතුමා කියන්නේ මම දන්නේ ඉතින් බෝට බෝඩ් එකේ කියලා කිව්වේ ඉතින් බෝට ඇමතිගේ හසාවල් දුන්න නම් ඉතින් ඇමතිතුමාවක් කියන්න ඕනේ ඒකට.